අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒ සඳහා ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කරමු අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි නිකේ මෑණියන්ගෙන් ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න පහක් විතර ලැබිලා තියෙනවා මම පළවෙනි එක ඉදිරිපත් කරන්න හොඳයි තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්ස. අද උදේ පර්යංක භාවනාවේ අත්දැකීමයි. පැය භාගයක් පමණ සක්මන් කොට පර්යංකයට ගොස් පහසුවෙන් ඉඳගතිමි. සුව පහසුව ඉඳගෙන කය අරමුණු කරගෙන විනාඩි කීපයක් සිටියෙමි. විවිධ සිතුවිලි සිතට ගලා එන්නට විය. ඊතා මෑත ඇසු දුටු සිද්ධි සම්බන්ධ සිතුවිලි හා විතර්කද කිසිම සම්බන්ධයක් නැති සිද්ධි හා සිතුවිලිද විවිධ මනෝරූපද ඒවා අතර විය. මේ සියලු දෙය තමාගේ පාලනයෙන් තොර බව සිතට නැවත නැවත මතක් කර දෙමින් සතිමත්ව සිටියෙමි. එය පීඩාකාරී විය. සිතට වෙහෙසක් ලෙස දැනුනේ ආරම්භයේ සිතේ පැවති ශාන්ත බවට සිතේ ඇති කැමැත්ත නිසා බවද වැටහේ. වරින් වර සිතුවිලි හා විතර්ක වලින් තොර වූ කෙටි කාල පරිච්ඡේදද අද්දුටිමි. පරයන්ක කාලයෙන් විනාඩි 45ක් පමණම ගෙවි ගියේ මෙසේය. උත්සාහය අත නොහැර සිටීමේ ප්‍රතිඵල අවසන් අද්දුටුවෙමි. සියලු විතර්කයන් සමනය වූ ඊතා ප්‍රසන්න නිවුණු ස්වභාවයක් අවසන් විනාඩි 10ක කාලයේදී අද්දුටුවෙමි. සෑම කළු වලාවකටම රිදී රේඛාවක් ඇත යන්න සිහියට නැගුණි. සිතේ මෙම தত্ত্ব දෙකටම සමසිත පැවැත්වීමට තවම සිත සූදානම් නැති බව හැඟේ. එනමුත් එවැනි තත්ත්වවල මුහුණ දීමට සිතට ශක්තිය ඇති බව වැටහි. ස්වාමින් වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් පතමි. එතකොට ඒ කියන විදිහට ඉතිවිලි තියෙන අවස්ථාව, වරින් වර ඉතිවිලි නැති අවස්ථාව, ඊට අන්තිමට ජයග්‍රහණයක් විදිහට ඉතිවිලි නැතිම අවස්ථාවක් දිගට පැවතීම මේ කියන තුනේම පොදු ලක්ෂණය වෙන්නේ මේ එකක්වත් මම චේතනාපූර්වක කරන දේවල් නෙවෙයි. මම හිතලා පතලා මෙනෙහි කරලා කරන එකක් නෙවෙයි. එහෙමනම් හිතට හිතවිලි එක වදයක් වෙන්න බෑනේ. මේක වදයක් වෙනවා හිතන්නේ නැතුව ඒවා ඉන්නේ චේතනා විරහිතව. එහෙම නැත්නම් සංස්කාර වෙන්නේ නැහැ මේවා. කර්ම වෙන්නේ නැහැ. මොකද චේතනා නොවෙන නිසා. ඒ නිසා මේ වගේ පැයක් තුල කර්ම රැස් කිරීමක් ඇත්තෙම නැහැ. කිසිම කර්ම රැස් කිරීමක් නැහැ. ඒ නිසා සතුට වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊගාව පියවර තමයි අර පරණ කරනපු කර්ම නිසා යම් යම් හිතවිලි එනවා යම් යම් වේදනා එනවා යම් යම් සද්ද ඇහෙනවා. ඒවයි පෙරකල කර්මවල විපාක වාර. ඒව නැතිකරන්න ඉල්ලන්න අපිට අයිතියක් නැහැ. ඒව අපි දන්නේ නැති ප්‍රමාණයක් අපේ පරණ කර්ම තියෙනවා. ඉතින් ඒක දිහා බලනකොට හිතන්න පුළුවන් මේ මොනවත් නොකර ඉන්නකොට මතුවෙන දේ මගේ මල්ලේ මොනවද තියෙන්නේ කියලා. මගේ ගමන් මල්ලේ මොනවද තියෙන්නේ කියලා. ඒ තුල ධර්මතාවයක් තියෙනවා. සමහරෙකුට ගොඩාක් එන්නේ හිතවිලිමයි. තව සමහරෙකුට ඉන්න බැරි තරම් වේදනාව එනවා. තව සමහරෙකුට මේ ශබ්ද කරදර එනවා. ඉතින් මේ එක එක චරිතේ මේක භාවනාශාලා විඳගෙන ඉන්නකම එක්කෙනෙකුට හිතවිලි විතරමයි. තව කෙනෙක් කියනවා මට නම් ඕක හිතවිලි ප්‍රශ්නයක් නෙමෙයි ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉන්නම බෑ වේදනාවක් දැනෙනවා. තව කෙනෙක් කියනවා ඔයාට අහුන්නද සද්ද පුදුමාකාර සද්ද තෝ කියන්නේ තිබුණේ මට නම් භාවනා කරන්න බෑ සද්ද කියලා. ඉතින් මේ ඔක්කොම තුනම තියෙනවා අපිට ඕන එක අපි අහුලා ගන්න. අහුලාගෙන ඒකෙන් තමයි කතන්දර ගොතන්නේ. තියෙන කරදර කර්මානුරූපව අපි අහුලනවා. අහුලලා ඒකත් එක්ක ගැටිලා ඉවත් එක්ක බැනගෙන රණ්ඩු කරනවා. ඉතින් තේරුම් ගන්න පුළුවන් නම් කාටද මේව මම හිතලා ගත්ත දේවල් නෙමෙයි වෙන හැදී. ඒ නිසා මම චේතනා කෙරුවේ නෑ. ඒ නිසා මට කර්ම රැස් වෙන්නේ නෑ. මේ වෙච්ච කර්මවල විපාක වාරණත කරන්න බුදුජානනාංශවත් බෑ. බුදු වුණාට පස්සෙත් බුදුරජාණන්සේ විවාක විපාක වාර 12ක් ප්‍රතිසන්දිලා තියෙනවා. ඉතින් අපි ගැන අපි වගේ නරපණුවන් ගැන කුමන කතාවද? බුදුරජාණන්සේ ධම්මපදයේ කියනවා න අන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවිස්ස න විජ්ජති සෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්ම මහන්නේ මගේ සර්වඥතාඥාණයට පේන්නේ තමන් කරපු කර්ම ගෙවෙන එක වළක්වන්න පුළුවන් අවකාශයේ තනක්වත් මට පේන්නේ න අන්තලික්කේන අන්තරීක්ෂයේම නැහැ පබ්බත මැද්දේ ගල් ගුහකට රිංගා හිටියත් බෑ මූද මැද්දට ගිහලා හිටියත් බෑ නාන්තලික්කින සමුද්ද මජ්ජේන පබ්බදාන විවරම් පවිස යත්තට්ඨිතෝ මුංචේය පාපකම් කරන කොතන හිටියොත් මෙන්න මේ පාප කර්ම නොවේද කියන එක හිතා ගන්න බෑ එනමමයි ඉතින් ඒකට හිතා ගන්න තියෙන මෙවුවා පරණ කරපු දේවල් එක දිහා බලලා මම කොයි જાති කෙනෙක්ද කියලා මේ කියන එක නම් හිතවිලි ගැන කතා කරනවා මම හිතවිලි හිතන චරිත ඒගොල්ලන් සාමාන්‍ය කියන විතක්ක චරිත කියලා ඔක වෙනස් වෙනවා නමුත් ඒක අඳුරගෙන ඒක ලියන්න පුළුවන් ලොකු දෙයක් එනිසා විදිහට දිගට කරන්ඩ වෙහෙස නොබල දිගට ගමන් කෙරුවොත් අපේ කේන්දරේ බැලුවා වගේ එක එක මට්ටම් වලදී අපේ තියෙන ගබඩාවේ මොනවද තියෙන්නේ ගෙනියන ගමන් මල්ලේ මොනවද තියෙන්නේ මල්ල ලිහලා බැලුවා වගේ දැනගන්න පුළුවන් වෙයි. ඕක මොන කේන්දර කාර්යකටත් කරන්න බෑ. මොන නස්සත්‍ර කාර්යකටත් කරන්න බෑ. ඒ පිණිසු කරන්නේ මේ ආරූඪ කේන්දරයට වැඩ කරන්නේ. සරුවචන්නාංශයට පුළුවන් ආශය අනුසය ඥානෙ තමන්ට පුළුවන්. තමන්ගේ වෙන දෙයිති අන්න ඒකට ඒකට අපි විවෘත වෙන්නේ තාමත්ම කලාතුරක මේ වගේ භාවනාවක තමයි. ඒ විවෘත වුණත් ඒක පිළිබඳව අපිට ප්‍රසාද හැඟීමක් ඇති වෙන්නේ නැති වෙන්නේ ඉඳී තියෙනවා මේ මල කරදරයක් නෙමේ හිතවිලි එනවනේ කියලා. නෑ ඒක මේ තමන්ගේ චරිත ලක්ෂණයක්. ඒක හෙලිකරන්න තමයි මේ කමඨාන් වාර්තා ලියන්නේ. ඉතින් අර අවසානයේ දැක්කා වගේ මේ වගේ කෙලවරක තියෙන සාන්තියක් දකින්න නම් ඒ කරදර තියෙද්දි සටන පාවා දෙන්නේ නැතුව ඒකට බුදුජානනාංශේ පාවිච්චි කරන්නේ අපපටිවාණී අසන්තුට්ටීව දුර නික්ෂේප කරන්නේ නැතුව කරාරින් නැතුව දිගට යන එකයි කරන්නේ. දෙවැනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. අද දින වැලිමල්ුවේ සක්මන පටන්ගත් විට හිතට එන සිතුවිලි නිසා අරමුණට සිත තැබීම සඳහා වැඩිපුර උත්සාහ දැරීමට සිදුවිය. පියවර තැබීම වේගවත් කරමින් කයදස සතියෙන් බලා සිටිමි. කය රූකඩයක් යන්නාසේ දැනෙන්නට විය. අවට කිසිවක් දැසට හසු වුණද සිතට නොආවේය. පැයක් පමණ හොඳින් සක්මන කළෙමි. පර්යංකයට පැමිණි පසු ආනාපාන ගෙවීම ඉක්මනින් සිදු වූ අතර සිත නින්දට වැටීමට පටන් ගති. මෙය මා බලාපොරොත්තු වූ බැවින් අරමුණ වෙනස් කිරීමට සිතා වම් පායෙහි දණහිසෙන් පහළ කොටසේ මද වේදනාව දෙස බලා සිටින්නට පටන් ගතිමි. කාලය ගෙවෙන විට එය ඊතා අඩුවෙන් දැනෙන්නට විය. සුලන් රැලිවල සිසිල් ගතිය කායට දැනුනි. එයද උපේක්ෂාවෙන් බලා සිටියෙමි. සැප හෝ දුක් වේදනා නැතුව යන සැටි අත්විඳෙමි. ඉන්පසු දන හිසේ තද වේදනාවක් ප්‍රකට විය. එයද බලා සිටියෙමි. වේදනාව තීව්‍ර වූ අතර එය දන හිසේ නොව කොතැනක හෝ තිබෙන්නක් ලෙස දැනේ. එම ස්ථානයේ මැදින් වේදනාව තීව්‍ර ලෙස ඊතා තීව්‍ර ලෙස දැනෙන බව සිතේ. වෙන කිසිවක් නැත. වේදනාව පමණකි. මෙම පර්යංකේ අවසාන වනතෙක්ම බලා සිටිමි යයි හිතුවද නොහැකි විය. කකුල දිගහැර නැවත අරමුණ ආනාපාණයට ගෙන ආවෙමි. මෙය මාගේ අත්දැකීමයි. වැරදි පෙන්වා දී අවවාද දෙනු මැනවි. දීර්ඝායු වේවා. මේක අර සක්මනේ ඉන්නකොට හිතවිලි ආවත් නැවත නැවත අරමුණට හිත ගණ්ඩ මහන්තිලා වැඩ කරනවා. ඒකට දේවලුත් පේනවා. ඉතින් ඔය ඔක්කොම තියේදී මොකද්ද වර්ධනයක සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ හටනේ. අපි ඉන්නේ සතිය පිහිටවීමේ ක්‍රියාවලිය. වරක පරදිනවා වරක ජය ගන්න. ඉතින් එහෙම වෙනකොට වෙනද වගේ කර්ම රැස්වීමක් සිදු වෙන්නේ නැහැ. මෙන්න මේක වෙලාවේදී කර්ම රැස් වෙනවා මේ වෙලාවේදී කර්ම රැස් වෙන්නේ නැහැ කියලා Tamanට වෙනස තේරෙන්න පටන් අර ගන්නවා. ඒක හරීම විචිත්‍ර අවස්ථාවක්. ඒක මේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා නසෝ රජ්‍යසු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ මම මේ සක්මන් කරනකොට මට පේනවා රූප පේනවායි කියලා. නමුත් මම කියලා රමණීය කරන්න යන්නේ රංජනය කරන්න යන්නේ මම දැනගන්නවා රූපේ දකිනකොටම සත්‍ය පිටවන්න ඕනේ මම දකුණේ කියලා. ඒ නිසා වෙනදන රූපේ දැක්කට පස්සේ ඒකට ගිහිල්ලා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බල බල අංග ප්‍රත්‍යංග බල බල රාගේ වක් කරනවා. දැන් පේනවා මේ ලස්සන සක්වනක් කෙරෙද්දී මේ හිත කඩප්පුලි අරමුණට යන හැටි නන්නත්තර වෙන හැටි කෙලස් උපදවන්න හදන හැටි කාගේ න්‍යාය පත්‍රද කියලා දන්නේ අන්න ඒක දැනගෙන මේ රූප වලට රමණී කරන්න එපා රංජනය කරන්න යන්න එපා වික්කිත විරත් චිත්තෝ වේදේති තංචනාජ්ජෝස තිට්ඨති මේ රූපේ වෙනද රාගය කරාට දැන් පේන්නේ මාර පාක්ෂික දෙයක් වගේ අපායට ගෙනියන්න හදන එකක් වගේ. ඒක නිසා මම රූපේ රංජනය කරන්නේ විරත් චිත්තෝ වේදේති මොන කරන්න දෙති මේ සක්මන් කරනකොටත් විවිධ දේවල් ඇවිල්ලා හිත පිට යනවා කියලා ඒ රූපය දැක්කට සතුටින් නෙවෙයි බලන්නේ. බලනවා. සතුටින් නෙවෙයි. විරත් චිත්තෝ වේදේති තන්ත නාද්දෝසිතේ අනේ මම ලස්සන රූපයක් දැක්කා කියලා ආඩම්බරයක් නැහැ. එතකොට කියනවා පස්සතෝ ചാපි රූපං වේදකෝ ചാපි සේවතෝ ചാපි වේදනං කීයති නොපචේති රූපයක් දැක්කත් ආස කරනවා කියලා වේදනාවක් තිබුණත් ඒ දෙකෙන්ම මට කෙලෙස් උපදින්නේ නැහැ. රූපයක් දැක්කත් වේදනාවක් ආවත් මට කෙලෙස් උපදින්නේ මට පේන්නේ ඒක මාර පාක්ෂික දෙයක් වගේ. ඒ වෙලාවේදී විතරයි අපේ හිත මෙතෙන් ගියාට පස්සේ ඕනේ නම් රස වුණත් කැමති වුණොත් කෙලෙස් උපදිනවා. විරත් හිතෙන් ඒක දිහා බලා හිටියොත් කෙලෙස් ආසනෙට අවිල තිනෝ උපදිලා නැහැ. එලිපත්තට නිකන් කෙලෙස් අවිල තිනෝ උපදිලා නැහැ කියලා අර Tamanටම ඒක හසුරුවා ගැනීමේ ශක්තිය එනකොට තමයි ਸਰබලධාරී දෙයියන්ටත් වැඩිය බලවත් කියලා තේරෙනවා. අපි මේ වඩන සතිය ਸਰබලධාරී දෙයියන්ටත් වැඩිය වටනවා. අපිට ඕන දෙයකට යොදවන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ ආසන්නේ යකඩේ රත් වෙච්ච වෙලාවේ. ඉතින් ඒක වාර්තා කරන්න පුළුවන් නම් රූපයක් දැක්ක මට ආසත් හිතුණා. හැබැයි මම දැනගත්තා ඒක කෙලෙස් උපදින දෙයක් කියලා මම දැනගත්තා සක්මන කියලා කෙන කෙලෙස් නැති එකක් කියලා. මම කෙලෙස් උපදින දැනෙලා මම ආයෙත් සක්මන්ට හිත ගෙනාවා. මට එතකොට পায় හැප්පෙනවා තේරුණා. ඒ නිසා මම දැනගත්තා කෙලස් එකතු කරන්නේ නැතුව වඩලද කර්මස්ථානේ වඩලද සතියෙන් මම ආරක්ෂක භූමියට පැමුණා කියන එක විස්තර කරන්න පුළුවන් නම් කොඩි ගහයටත් භාවනා කරත හැකි, ගෙන්දගම් පොළොවේත් භාවනා කරත හැකි, සුපර් මාකට් එකට ගියත් භාවනා කරත හැකි, රූකඩ නැටුනට නොබල බලත් භාවනා කරත හැකි. ඉතින් ඒකේ පාඩම තමයි ඔය සක්මනේදී දේවල් පේනකොට පේනක වළක්වන්න බෑ. ඒකට ආස වෙන එක වළක්වන්නත් බෑ. හැබැයි වැඩි දුර කතා කරන්න නැතු උඹ ආරක්ෂක භූමියට වරෙන්. වික්ලේශී භූමියට වරෙන් කියලා දෙවන්නේක් නැහැ. Taman අතේ ඔක්කොම තියෙන. ඒතකොට ਸਰබලධාරී. සියලු බලයන් මට අයිති වගේ. ඒක ඕන තැනකදී ගන්න පුළුවන්. ඒක හරි වටිනවා. ඒක සම්පූර්ණ විස්තරයක් මේකේ නැහැ නිකන් පොඩි කිට්ටු කරන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ සක්මනකට කියලා වාඩි වුණාම වාඩි වෙලා ඉනකොටත් හිත එච්චරම නන්නතර වෙන්නේ නැහැ. අර සක්මණෙන් ඇති කරගත්ත දැපෙන දමා ගැනීම නිසා රක්පණික ඇති කරගත්ත අර ශික්ෂණය නිසා පරියන්කට ගියත් කරතයි. ඒතකොට පේනවා වැරදි වෙනව හැබැයි දක දක. කනකොට මඩ රාත්තල් ගන්න දන්නවා. ඉස්සර වගේ රාත්තල් ගන්න දැනසෝ කනව නෙවෙයි. කන ප්‍රමාණය කරන ප්‍රමාණය දන්නවා. එතකොට ඊට පස්සේ දවසේ ඉච්චරම කන් නැතුව ඊට පොඩ්ඩකට කලින් බේර ගන්න ක්‍රමෙන් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක බොහොම හිමීට සිද්ධ වෙන්නේ. අපිට ඉක්මන් කරන්න උනාට මොකද අපි කෙලෙස් රැස් කරන්න ඉගෙන ගත්තේ කල්ප කෝටි ගණක් නේ. දැන් මේ කපන් ඉගෙන ගන්න බැයින් දෙකෙන්නේ. හදිසි වෙන්න නරකයි. ටික ටික ටික ටික දාගෙන ඒතර කෙලෙස් නැවිත් හිටියොත් පරිශන කරන්න බෑ. කෙලෙස් වෙන්න ඕනේ, අභියෝග වෙන්න ඕනේ ගිහිල්ලා අද්දරදී එළඹ පෙළඹ ඉන්න වෙලාවේදී දැනගන්න ඕනේ මේක කෙලෙස් මේ අරමුණ කෙලෙස් නැති එක මම කෙලස් නැති අරමුණේ පිහිටෙන් ජාම බේර ගන්නවා කියන එක කරන එකටත් වඩා ඒක ලියන ලියන්න පුළුවන් නම් ඒ කියන්න පුළුවන් නම් මායя බීට වෙනවා මොන ලනු දැම්මත් ඌ කන්නේ මොන හැම දැම්මත් ඌ කන්නේ බේරන්න පුළුවන් කියලා ඉතින් ඒ වගේ මේ අවස්ථාවක් දෙකක් දැනගෙන මේකේ තියෙන බලය ඇති වුණාට පස්සේ දැනගත්තට පස්සේ ඒක මේ මේ පොඩි දේවල් වලට දුක් විඳින ජනතාවට කියන්නේ තනම් බල මේ පව් කරලා නෙමෙයි විඳවන්නේ. පව් කරුවයි කියලා හිතලා. ඕක මේ මෙතන සිද්ධ වෙන වෙලාවදී හරියට බලන්න හිටියොත්. කියත හැකි එතනින් පව් ගලව ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් මේ මේ වීඩියෝ කැමරාවක ඔක්කොම වෙන දේවල් බලන්නේ ඉන්නේ. නිසා අපිට මෙතන දෙන්නේ ගහගත්තා අයියා. වීඩියෝ කැමරාවකේ පෙන්නනවා කවුද මුල පටන් ගත්තේ කාගේද වැරද්ද කියලා. අර කට්ටිය කියන්න ගියොත් එයා මට ගැහුවා නිසා මම බැන්න. මම බැන්න නිසා මං ගැහුවා බයිලානේ. වීඩියෝ කැමරාගේ ඔක්කොම තියෙනවා. කතා කරන්න එපා මෙන්න වැඩි කියලා. ඒ වගේ තමයි සතිය වීඩියෝ කැමරා එකක් වගේ. අපි නටනකොට පිටිපස්සෙන්ලා බලන්නේ. ඉතින් අපිට ඕන නම් වීඩියෝ කැමරාවක ඇක්ෂන් රීප්ලේ දාලා ස්ලෝ මොෂන් දාලා බලතයි කොයි එකද වැඩි කෙටුයි කියලා. බලනකොට අපි ඔය හිතෙන් තරම් නපුරු නෑ අපා. හොඳයි. හොඳයි. හැබැයි අපේ හිත නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් දිස් දෙනවා. නැද්දකින් මං වගේ කාලකන්ණියෙක් නෑ බලන්නකො මෙච්චර භාවනා කරද්දි හිත පිට යනවනේ මෙච්චර භාවනා කරද්දි රූප පේනවනේ මෙච්චර භාවනා කරද්දි මනාපමනා පාලිනවනේ කියලා පේනවා. ඒක ප්‍රශ්නේ නෑ. ඒ වෙනකොටම ඒක දැනගන්න පුළුවන් නම් ඕනේ නම් කෙලස් රැස් නොකර ඉන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේදී මේ එක්කෙනෙක්ගේ අත්දැකීම අනික් කට්ටියත් එක්ක හදා බෙදා ගන්න. හදා බෙදානි කියනවා පව් උනාට පව් සමාදන් වෙන්න එපා. අකුසල සමාපත්තියට යන්න එපා. ඒක බුද්ධෝත්පාද කාලික ගැලපෙන්නේ නැහැ. ඒක අමතක කරලා ඊගා චිත්තක්ෂණේ බේරගනි. ඉස්සරහට යන් කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මෙම නිස්සරණ වනය භාවනා මධ්‍යස්ථානයේට මා පැමිණි පළමුණ අවස්ථාවයි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පර්යංකයට වාඩි වී කයට සිත යොමු කර සිටිමි. ආශ්වාස ප්‍රාශ්වාසය නාසිකාග්‍රයේ දැනීම සිදුවන්නේ විනාඩි 10කින් පමණ පසුවයි. එය හිතා හොඳින් දැනෙන විට එයට සිත යොමු කරමින් සිටිමි. ආනාපානයේ වෙනස්කම් එනම් දිගු බව, කෙටි බව, වේගවත් සහ සෙමෙන් යන ආකාර මනාව හඳුනා ගතිමි. ටික වේලාවකින් මුළු සිරුර පුරාම ඉදිකටු වලින් අනිනවා වැනි දෙයක් සිදුවේ. එය විටක ඊටාම දරුණු ලෙස දැනෙන විට පරයන්කයෙන් නැගිටීමට තරම් සිතේ. මේ කය තුනුරුවන්ට පූජා කර මම මෙතන ඉඳගන්නේයි සිහි කරන විට එය වේදනාව ටිකින් ටික අඩු වී ගියත් නැවත එය සිදුවේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන සිටගෙන ඉන්නවා යයි සිතා සක්මන ආරම්භ කරමි. විනාඩි 10ක් 15ක් සක්මන් කළපසු සක්මනේ කෙලවර සිටගෙන කයට සිත යොමු කළෙමි. එවිට හිසේ සිට දෙපතුල් දක්වා මුළු ශරීරයම හිරිවැටෙනවා දැනුනි. දැනුනි හෘද ස්පන්දනයේදී හෘද ස්පන්දනයත් ඊටාම වේගවත්ය. පර්යංකයේදී දැනී දැනීමට යන වේලාව ආනාපානයේදී ඊටා හොඳින් නාසිකාග්‍රේ හැපී යනේන ආකාරයේද මනාව වැටහේ. විනාඩි 20ක් 30ක් පමණ යන විට ඊටා තද නිදිමතක් දැනුණාද මම දැන් සක්මන් කරනවා යන්න සිතමින් සක්මන් කරමි. දෙයස් තදින් පියවි යන බව දැනේ. ආයාසයෙන් දැස් ඇරගෙන පුරුදු සක්මනේම යෙදෙමි. ගරු ස්වාමින් වහන්සේ මාගේ මෙම භාවනාව ඉදිරියට තවදුරටත් කරගෙන යන ආකාරය කාරුණිකව මෛත්‍රියෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවයි පතමි. ඒ වගේ අර නිදිමතක් වෙන එක මා පුදුමාකාරයි හිතා ගන්න බෑ මේ ඇඳක ගියාව තමයි නිින්දන්නේ. මේ ඇවිදිද්දී එනවා. ඒක නිකන් මේ බොහෝම බර වෙලා කඩා ගන්න බැරි විදියට එනවා. මම එදා මතක් කරපු විදියට අර රාගයයි ද්වේෂයයි දෙක අඩු වෙනකොට නිදිමත් තමයි දෙලා ඉන්නේ. ඉතින් යෝගාවචර ඒ බව දන්නේ නැතුව ගිහිල්ලා බුදිය ගත්තොත් වෙන්නේ අර රාග ද්වේෂ නැති හිතක ස්වභාවය දැනගන්න බැරුව යනවා. ඉතින් නිසා ඒ වෙලාවේ කරන්න තියෙන නිදිමත කොහින් හරි මඟහරවලා මේ හිත කුප්පණ දේවල් නැති වෙනකොට රාගය කියන්නේ කුප්පණ ධර්මයක්, ද්වේෂය කියන්නේ කුප්පණ ධර්මයක්. ඒ දෙක තියෙනකන් නිදයන්නේ නැහැ. ඒ දෙක ක්‍රමයෙන් නැති වෙනකොට නිදිනවා. ඉතින් පේන කොච්චර ඉක්මනට ඒක නැති කරන්න පුළුවන්ද කියලා. ඒක ඒක තමයි සාසනය කියන්නේ. නමුත් ඒක බුද්ධ විදිහට මම නෑ මට නිදිමතේ. ඉතින් එතකොට රාග ద్వේෂ නැති හිතක් දකින්න කෙනෙක් නැතු වෙනවා. එයා එතකොට බුදි. ඉතින් ඒකට ප්‍රයත්න කරන්න ඕනේ හිත අවදියෙන් දෙයට ඒකට අප්‍රමාදී කියලා කියනවා. ඒකට අවදිමත් භාවය කියලා කියනවා. බුදුහාමුදුරන්ට බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන්සේකට ප්‍රබුද්ධ වෙච්ච නිසා. ඉතින් ඒක නිසා මේ දැනගෙන ගියොත් මේ නිදිමත කියලා කියන්නේ බුද්ධි විදියේතු වටන අවස්ථාවක් දෙන්නේ මාව නින්දට වටනවායි කියලා අපිට තියෙන දහසකුත් එක ක්‍රමවලින් පුළුවන් තරම් බලන්න පුළුවන් රාගයේ ද්වේෂයේ නැති වෙනකොට අපි නිකම්ම නිකන් ගැරඩි හැවක් වගේ වෙනවා. නිකම්ම නිකන් කාන්තාරකේ ලියට දාපු වැල් ගැඩවිල්ලෙක් වෙනවා. මොනහට රණ්ඩුවක් තියෙනවනම් රාගයක් තියෙනවනම් අපේ හිත කන් දෙකත් උඩ තියාන ඇස් දෙකත් උඩ තියාන වටපිට බල බල ඉන්නවා. ඒ නිසා එහෙම නිදිමත තියෙනවනම් මේ පිටිපස්සෙන් පිටිපස්ස ටිකක් ඇවිදලා බලන්න. එතකොට දැන් පිටිපස්ස කකුල දෙන මොකේ තියයිද දන්නේ නැහැ. එහෙම නැත්තම් කියනවා එහෙම නිදිමත හොඳටම එනවනම් තාප්පයක් උඩ සක්මන් කරන්න. ඒක නැදගෙන වෙත්තම් බෙල්ල කඩලා යයි. තවත් නිදිමතක් එනවනම් තාප්පිය උඩ පස්සෙන් පස්සට සක්මන් කරන්න. මයින් ඇහුවොත් මම මොකක් හරි උත්තරයක් දෙනවා. ධම්මරන්ති ආමසන නිදිමත එනවා කියලා ඒ 24 කුටියේ අද්දර ගලක් තියෙනවා. ගල අයිනට ගිහිල්ලා වාඩිලා බාඩි වෙනවලු නිදිමතල වැටුත් කොන්ද කැඩලා මැරලා ඵලයන් කියලා. ඉතින් වගේ මේ කියන්න ඕනේ මේ බුද්ධිය ගන්න තැනක් නෙවෙයි මේ බුද්ධිය ගන්න නෙවෙයි මේ රාග ద్వේෂ නැති හිත දිහා බලන්න ඉගෙන ගන්න ඕනේ. නැත්නම් ඒ වෙලාවේදී ඒ රාග ద్వේෂ නැති හිත හරි කම්මැලි, හරි නීරසයි, හරි මේකාකාරයි, හරිම බයයි, හරිම පාළුයි කියන්නේ නිවන නොදකින්න ඔබතන් කියන එකම තමයි. ඒ නිසා ඒ නිින්ද කියන හොඳ දෙයක් කියලා හිතන්නකො. හොඳ දෙයක් කියලාදී හිතේ தත්ත්වය මොකක්ද? ආන්නේක බැලුවොත් එයාට තේරෙනවා බුදු කෙනෙක් කලකිනි බුදු කෙනකින් උපදින්නේ කියලා බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙනවා ගැලවෙන හැටි අපිට හැබැයි ඒක දන්නේ නැති නිසා කෙලස් නැති හිත එනකොට අපි බබා දොයි. ඒකට ඉතින් වතුර එකක් හරි මුණට ගහලා ඒ පඬිස්සවාංශ කියන බුරුමේ මේ අර අයි ඩ්‍රොප්ස් තියෙන්නේ ඇහැට දාන්න. ඒක හොඳට කූල් කරලා තියාගෙන කියලා આવොත් බින්දු 3ක් විතර දාගන්නේ. මොකද අරක අර භාවනා ප්‍රතිඵල රස විඳින්න දෙන්නේ නැති වෙන තමයි නිින්ද ඇවිල්ලා අපිට කරදර කරන්නේ. ඉතින් එයාට අපි උපක්‍රම යොදන්න ඕනේ. ඉතින් මම දුන්නේ මම දන්න දෙයක්. හැබැයි ඕක පිටිපස්සේ පිටිපස්සට යන්න ගියාම ඉලන්දාරියෝ ළමිස්සියෝ ඉතින් කට්ටිය නූල් බඳිනවා මේ යකා ගහලා මරන ප්‍රශ්නයක් කියලා. අයි මේ ඉස්සරහට ගිය ගමන් මේ මනස මේ පස්සෙන් පස්සට එනවා. නම් භූතෙක් දැක්කවා. ඉතින් ඒ නිසා සෙනක නැත්තංගල ඕවා කරන්න පිටියක් උඩ නගිනවනම් මම නැත්තන කරන්න මොකද මට හරි කරදරයි. පිටියකට සක්මන් කරන්න ප්‍රශ්නයක් නැහැ හැබැයි මම නැති දැනක. මුද්දටම උග්‍ර නම් පස්සෙන් පස්සට පිටියකට සක්මන් කරන්න එන්නේ වරෙන් යන්නේ ඵලයන් කියලා. හතරවෙනි ප්‍රශ්නය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. කයට සිත යොමු කිරීමෙන් පසු ටික වේලාවකදී හුස්ම රැල්ල වැටහි. හුස්ම රැල්ල පළමුව ගොරෝසු ආකාරයෙන් වැටහි ටික වේලාවකදී නොදැනී යයි. සුදු ආලෝකයක් දැర్శණය වේ. නැවත හුස්ම රැල්ලට සිත යොමු කිරීමට තත්කලද හුස්ම රැල්ල නොඇටහි. නොදැනුවත්වම නිින්දට යන අවස්ථාද ඇත. නැවත අවදි වී හුස්ම රැල්ලට සිත යොමු කරමි. පළමු විස්තර කර ආකාරයටම නැවත නැවත සිදුවේ. ඉදිරියට භාවනාව දියුණු කර ගැනීමට අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා. විපස්සනා භාවනාවට යොමු වන ආකාරය පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධය ලැබේවා. ඔය විපස්සනා වෙති වෙන වෙලාවක එයි. අපි මේක කරගෙන යමු. එතකොට ඔක හරියයි. ඉතින් මේකෙදී හොඳ ලස්සන සාධක ටිකක් දෙනවා. මේ අරමුණ නොදෙනී යාම සහ නිින්ද පැමිණීම කියන දෙක එකිනෙක මත පිහිටලා තියෙනවා. මේ දෙකම කවදාකවත් එක සැරේ සිද්ධ වෙන්නේ නැහැ. බොහොම හිමීට තමයි අරමුණ ගෙවිගෙන යන්නේ. හිමීට තමයි නිින්ද වැඩි වෙන්නේ. ඒක නිසා අරමුණ ගෙවිගෙන යන තරමට එනවනම් සතිය හොඳට තිබිලා අරමුණ එක දිගට බලන දැනගන්න තා පොඩ්ඩකින් නිින්දේටවයි කියන්නේ. අරමුණේ හොඳට හිත සමාහිත වෙලා යනවන ඕය නින්දක පෙරමග ලකුණු. ඉතින් ඒකට සතිය වඩන ගමන් අප්‍රමාදී වෙන්න ඕනේ මේ තඩමාරුවේදී ඇස්බැඳුමේදී මැජික් කාර්යය පෙන්වන ලනුව කන්න නැතුව මේක ඇස්බැඳුමක් කියලා දැනගන්න. ඉතින් ඒකට කියන්නේ නින්දේ පෙර ලකුණු දකින්න කියලා. නින්දේ පූර්ව නිමිත්ත දකින්න කියලා. නින්දේ පෙරම ලකුණු තමයි අරමුණ සංසිඳෙන්නේ. අරමුණ සංසිඳනත් එක්කම නිදිමත එනවා. ඒ කියන්නේ අරමුණ සංසිඳීමෙන් ඇති වෙන සතුට විඳ ගන්න දෙන්නේ අපට. මොකද අර නින්දේදී සක්මනේදී කතා කරා වගේ අන්නේ වෙලාවේදී විශේෂයෙන් මොදාහරින්න ශක්තියක් තියෙන්න ඕනේ. හිතේ කියන්නේ සාමාන්‍ය සතිය පිහිටුන ශක්තිය නෙවෙයි. මේ සතිය පිහිටලා සතිය හරියට වැඩ කරන වෙලාවේදී අරමුණ ගෙවෙන වෙලාවේදී එන නිදිමත කඩන්න දෙවෙනි ශක්ති පුංජයක් අවශ්‍යයි. මේකට භාවනා භාෂාවෙන් කියන්නේ නිින්ද එනකොට නිින්ද මෙනෙහි කරන්න කියලා. නිින්ද එන පෙර ලකුණු එනකොට නිදිමත නිදිමත නිදිමත කියලා මෙනෙහි කරා. මෙනෙහි කරන නිින්ද නැතුව. නිින්ද කියන්නේ මෙනෙහි කරන හිතයි නිින්දයි කියන දෙකක්. ඒ නිසා එන නිින්දට ඒකත් ජයසිරි මංගල කියලා කරබන් හිටියොත් ඔන්න නිින්දට වැටෙනවා. එන නිින්ද මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන්ද අතීතුරු ශක්තියක් අවශ්‍යයි. අතීතුරු වීරියක් අවශ්‍යයි. ඒ වීර්ය මේ යන්ත්‍රය යන ගමන් අදිසියක් වුණොත් පාවිච්චි කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ නින්දට ලැහැත්ලා යන එක එක නින්දට එන්නේ අරමුණ ගෙවෙනවා කියන ගෙවෙන අවස්ථාවේදී දැනගන්න එක දෙක තුන ඒත් සමාලලට ඇති තුන ඒක මදි නම් නිදිමතයි නිදිමතයි කියලා මෙනේ කරන්න. අන්නේ ක්‍රමවලින් තමයි අර සක්මණේ සමතර මේ පරියන්කේදී අපි මේ නිදිමත අවස්ථාව මගාරව ගන්නෙ. ඉතින් ඒක මේ කියන තාලෙන් ආරක්ෂා සහිතව මම කියනවා මේක හොඳ වැඩක් මෙතන වෙන්නේ කියලා. ඒ වෙන හොඳ වැඩේ ප්‍රයෝජන ගන්න නම් නින්දට වටන්න නැතුව මෙති වෙලාදී හිත මෙහෙමයි වැඩ කරන්නේ කියන එක කෙලෙස් අඩු වෙනකොට හිත වැඩ කරන්නේ මෙහෙමයි කියනකොට නීරසකම ඒකාකාරීකම පාළු ගතිය තනි ගතිය කියලා අපි ගෙවල් වල ඉන්නකොට අපිට ඇති වෙයි. එතකොට නේ අපි ටෙලිවිෂන් බලන්නේ. එතකොට නේ අපි නවකතා කියවන්නේ. එතකොට නේ අපි අල්ලපු ගෙදර ටික කයිවාරු කෙලින්න යන්නේ. එතකොට නේ අපි වන්දනා ගමන් ලැහැත්ති කරන්නේ. මේ පාළුවට. ඉතින් මේ පාළුව කියලා කියන්නේ කම්මැලිකම කියලා කියන්නේ නිවනේ පෙරමග ලකුණක් නම් අපි නිවනේ නේ වළක්වන්නේ. නිවන ගෙට එනකොට අපි වළක්වනවා. මොනවා හරි දෙයකට හිත දාලා පාළුයි කියලා වෙන වැඩ උර දාන. ඉතින් මෙහෙම ලක්ෂ කෝටි වාර කීයක් අපි ගෙට එන නිවනට පයින් ගහලා ඇද්ද? මං කියන්නේ නිවන කියන්නේ නිින්ද නෙවෙයි. නමුත් නිින්දත් එක ලකුණක් ඇතුළට එන ඒකෙදි මේ කම්මැලිකම නීරසකම එනකොට ඒක වැඩ කරන හැටි තමයි මේ උපමා කීපයක් මම කිව්වේ. කරන්න ඕනේ කියලා මොකද්ද කියලා තමන්න තේරෙනව නම් තමන් ඇතුළෙම තියෙන ක්‍රමසහ විදි. මොකද්ද කරන්න ඕනේ කියලා. සමහරවිට අම්මා බබා උකුලේ තියාගෙන කිරි දෙන ගමන් නිදාගෙන බබා උඩ වැටලා බබාට හුස්ම ගන්න බැරුව මැරලා යනවා. මොකද අර කිරි දෙනකොට තියෙන සැපතට ඔහේ එහෙම්ම ඉන්නවා. වැටිච්චාම අර උමන කරන්නද ඌට හුස්ම ගට ගන්න බෑ ඌ මැරිලා ඉතින් ඔය මධ්‍යතන යුගයේ බටහිර මේ මද්‍රව්‍ය මත්තන් පාවිච්චි කරනකොට ඒ අම්මල හොඳට බීලා දරුවා උකුල පල්ලේ ඇදගෙන වැටෙනවා අම්ම දන්නේ ඉතින් මේ දවස්වල චිත්තරු ඇඳලා තිනවා මෙන්න අම්මලා මේ සැප විඳින්න ගියාම දරුවෝ වැටෙනවා. නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා කියලා කුත්තිල කවි කියලා දිනවා සංගීතය අහනකොට උකුලේ තියාගෙන බබා රූටල වැටෙනවලු ඒ තරම් සංගීත රසයි. ඉතින් ඒ වගේ තමයි අපිත් බබා හැලෙනවා බිමට. බබා දොයිනවා මේ කෙලෙස් අඩු කරලා බුදුහාමුදුරෝ භාවනාවෙන් දෙනකොට ඒක දකින්න තරම් පින්න නැත්තම් ඒක දකින්න තරම් ලෑස්තියක් නැත්තම් ඒකට ඒකට ඉතින් ගමේ තොටි කියන්නේ තකතිරුකම කියලා. මෝඩකම කියලා. අවිද්‍යාව කියලා. ඉතින් ඒකට ඒකට අනිත් පැත්තට උපක්‍රම ටිකක් හදාගෙන යනවා. පස්වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම භාවනාවට ආධුනිකයෙකු වෙමි. අද දින සහ ඊයේ දිනේ පරයන්ක භාවනාවේ යෙදී සිට විට සිත නිරන්තරයෙන්ම විසිර යමින් විවිධ අරමුණු ඔස්සේ ගමන් කළේය. එමෙන්ම දණහිස් දෙකෙන් කකුලේ දෙකෙන් කකුලේ ඇඟිලි ආදීෙහිද දැඩි වේදනාවක් දැනුනි. සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම දෙපා වේදනාව සහ වෙනත් අරමුණු පැමිණීමෙන් මහත් අපහසුතාවයට පත් වුනිමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී ඊයේ සහ අද දින දෙකෙහිම දෙපා ඔසවනවා, ගෙන යනවා, තබනවා ආදී වශයෙන් සිතමින් ගමන් කරන විට ඔසවන විට ඔසවන පාදයට සැහැල්ලු ගතියක්ද තබන විට ශරීරයේ බර ඒ දෙසට යන ගතියක්ද දැනේ. ලනුපදරෙහි ඇති තද ගතිය පවා හොඳින් පාදවලට දැනිනි. පර්යංක භාවනාවට වඩා සක්මන් භාවනාවේදී සිහිය පවත්වා ගැනීමට පහසු බවක්ද දැනුනි. පර්යංක භාවනාවේදී මෙසේ සිදුවීමටත් භාවනාව දියුණු කර ගැනීමටත් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව පතමි. ඔයන ඉස්සල්ලා ලියුල් ලියපු දෙන එකනට නිදිමත වේගෙනට එහෙම වේදනාව ආව නම් එන ජොලි. නිදිමත ගන්නවද? එදා නිදිමතයේ එක වැරද්දක් තියෙනවා වේදනාව එක වැරද්දක් තියෙනවා. කොයි එක ආවත් කියන්නේ භාවනා කරන එක තමයි. වේදනාව තියෙන තාක්කල් නිදිමත නැහැ. වේදනාව නැතුව දීපු ගමන් ඕ බබා දොයි. ඉතින් ඒ නිසා වේදනාව ටිකක් තියාගන්න නිදිමතත් ටිකක් තියන්න අර මේ පොළොස් සම්බුළු වෙනකොට කහ පොඩ්ඩක් දාලා ලුණු පොඩ්ඩක් දාලා ඒක පදම ගන්නේ. ලුණුචි ලාභයි කියලා ගොඩක් දාලා හරියන්නේ නැහැ. කහ ඕක මොකක්ද ඇඟිලි දෙකට අල්ල දාන්න තියෙන එහෙම හරියන්නේ නැහැ. දෙකක් දාන්න ඕන කියලා හරියන්නේ නැහැ. ලුණු ගානට වැඩෙන. ඒ නිසා මේ දැන් තියෙන්නේ වීර්යතා සමාධිය කියන චෛසික දෙක එක එක උස්පාත යනවා. වීර්ය අඩු වුණොත් නිදිමතට වැටෙනවා. අනිත් පැත්තෙන් වීර්ය ඇවිස්සුනොත් වේදනා, සද්ද, හිතවිලි මීමැසි පොදිය ඇවිස්සුනා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙකේ එකක්වත් හොඳ නැහැ එකක්වත් නරක නැහැ. දෙක සමබර වුණොත් හොඳයි. විෂම වුණොත් ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා භවනා කරන කෙනෙකුගේ මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය වැඩෙනකොට අශ්වයන් සමසේ යෙදු රතයක් පාලනය කරන රතාචාර්යවරයෙක් වගේ මේවා උස්පාත් වෙන හැටි දැනගන්න ඕනේ. වරකෑ විශ්වෙනවා. ඒතකොට වීර්ය වැඩි වෙනවා. වරකෙන ජීවිත වැඩිවෙනවා. වීර්ය අඩු වෙනවා. මෙන්න මේ ටික සමබර කරන හැටි හරියට යෙදෙනකොට වගේ කිරියොද්දක් හදන්නත් ඒකට අවශ්‍ය ටික දාන්න එපායි. නව ටිකක් ඕනේ කියලා කියනවා කිරි ටිකක් හදාගන්න. කිරියොද්දක් හදාන්න. ඒ නිසා කිරියොද්දට කියන්නේ නව ටික කියලා. ඔක්කොම හරි ගන්න තියෙනවා. ඉතින් මේක හරි වැදගත් අවස්ථාවක්. සුතමී ඥානෙ තියෙන කෙනාට මේක හරි රසයි. මොකද ඔක්කොම පොතේ ලියලා තියෙනවා. ඒක දන්නේ නැති කෙනාට දන්නේ බලන මට කරදරයක් ආවා. කරදර නෙමෙයි. ඔය භාවනා වැඩනකොට එන එන විෂමතාව. ඒ විෂමතාව සමබරකරන අපි නිකන් යන්ත්‍රයක් සුසර කරනවා වගේ වයලින් එකක් හරියට ටියුන් කරනවා වගේ මැෂින් එකක් හොඳට තෙල් වතුර දාලා හොඳට යන්ත්‍රේ ටියුන් කරනවා වගේ ඇලයින්මන්ට් හදනවා වගේ ඒක හැමෝටම කරන්න බෑ. ගෑරේජ් එකේ ඉන්න හෙඩ් බාස් තමයි සෙන්ටර් එක හදලා ඇලයින්මන්ට් හදලා දෙන්නේ. අනික් කට්ටිය ගැට ගහලා දෙන එක විතරයි කරන්නේ. බයිසිකල් රෝදේ බකල් අරින්න හැමෝටම බෑ. ස්පෝක් දාලා හිර කරලා තියන්න බලන් බාසුනේ වාඩි වෙලා හරියට අත තියාන කරකෝල කරකෝල හැම ස්පෝක්යක්ම තද කළා තද කළා තමයි බකලාරි. ඉතින් ඒකට ඔය සිරුට්ටුවක් ගහගෙන තේකක් තියාගෙන කූල් එකේ ඔය දුවන පයින් ගමන් බයිසිකල් වල බකලාරින්න බෑ. ඉතින් මේ කියන්නේ හොඳට ඒ අර එහාට මෙහාට දුවන ශක්තිය සම්බර කරගන්නවා. ඉතින් ඒ නිසා ඉස්සල භාවනා කරපු දෙන්නේ මෙයා ඒකට ගැට ගැව්වා නම් පස්සේ පස්සේ එකනයි ඉස්සලා දෙන්නයි පොඩ්ඩක් මම හිතන්නේ ටිකක් කන කොටා ගනි ඉස්සලා ඉස්සලා පස්සේ ටිකක් සම්බර වෙලා යයි. මේ ප්‍රශ්න අවසානයේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ලබා දෙන ප්‍රශ්න වාර්තාවක් තියෙන්නේ 2019 8 වෙනිදා 6 වෙනි මාසේ 8 වෙනිදා අවසරයි පූජනීය ස්වාමින් වහන්සේ පින්ඩපාතයේදී සක්මන් භාවනාව සිවුරු පොරවන තැන සිට දානශාලා සීමාවතෙක් ආශ්වාස ප්‍රශ්වාසයෙන් ගමන් කිරීම. නාසිකාග්‍රයෙන් පිටවන හුස්ම නැවත ඇතුළු වන්නට නොදීමට උත්සාහ දරමින් ආශ්වාසය දිහා බලමින් નિરાයාසයෙන් කරමින් ආශ්වාස කරමින් සතිමත්ව ගමන් කළෙමි. පැය භාගයක් පමණ යෑමීම් කළෙමි. 9 වෙනිදා ලනුපැදුරේ ස්පර්ශය ලැබමින් සමූහ භාවනාවේදී පය භාගයක් පමණ සක්මන් කළෙමි. එහිදී වම් පායට වඩා දකුණු පායට තද බල බවක් දැනුනි. කයට සැහැල්ලුවක් වීරියක් වීරියක් දැනුෙමි. මනසට සැනසීමක් ලැබෙමි. හොඳින් සතිමත් විය. අටවනදා පරයන්ක භාවනාව සමූහ. කය ඍජුව තබා නාසිකාවට අභිමුඛව හුස්ම රැල්ල දෙස සතිමත් උනිමි. පැයක් පමණ කාලය විය. එහිදී කායික වීරියෙන් යුතුව ආනාපානය නාසිකාවට ඇතුළු වන්නට පිටවන්නට එන අයුරු දකිමි. නවවෙනිදා අලුයම පර්යංක භාවනාව සමූහ භාවනාවෙන් තොරව ආනාපාන සතිමත් විය කාලය විනාඩි 30ක් පමණ විය. දහවෙනිදා අද උදෑසන සක්මන් භාවනාව පියවර පහක් නිරීක්ෂණය කරමි. එහිදී පොළොවේහි තද ගතිය වම් පායට වඩා දකුණු පාදයේ සිසිල බව දකිමි. පියවර 10ක් නිරීක්ෂණය කිරීමේදී මධ්‍යයේදී පායට වැලි කැටවල ස්පර්ශය දෙපයටම පොළවට නෙරා යන ගතිය සිදුවිය. පියවර 15ක් නිරීක්ෂණය කළෙමි. අගදී පොළවේහි පටවි ගතියක් විය. මුළු සක්මනේදීම සතිමත් විය. නිසංසල විය. රාත්‍රී පර්යංකය සමූහ භාවනා කය ඍජුව තබා අද්ද පර්යංකයෙන් හිඳ ඇස්පියා සතිමත්ව ආනාපානයෙන් යුක්තව සිටිමි නාසිකාවට අභිමුඛව සිටිමින් හුස්ම පිටවීම ඇතුල්වීම මනවින් බැලුවෙමි බාහිර අරමුණු වලට සිත නොයන්නට උත්සාහවත් වුනිමි අද පිණ්ඩපාතයේදී සක්මන් භාවනාව පිටත් වීමේදී සිට ආනාපානය නොනවත්වාම සිදු කෙරෙයි. හුස්ම නාසිකාග්‍රයෙන් පිටවීම නාසිකාග්‍රයට ඇතුළු වීම නිතරම බලමින්ද පිණ්ඩපාතයේ වැඩිම සිදු කෙරෙමි. ආපසු පෙරලා ඒමේදී සතිමත්ව සතිමත්ව දනිමි. එච්චර. ඔව් මේකදී නිකන් කියවගෙන යනකොට තේරෙනවා වැඩි පියවර ගාණක් වැඩි හුස්ම රැලි ගාණක් සත්‍යමත් වෙන්න හැකියාවක් තිබිලා තියෙන බවක් කෙලින්ම ලියලා නැහැ ඇඟ වෙනවා. ඒක හොඳයි. එහෙම වෙනකොට අනිවාර්යයෙන්ම ඒ සක්මණේදී පරියංගේදී වැටහෙන දේත් වැඩියෙන් තේරෙන්න පටන් ඒක ලැබෙන අතිරේක ලාභයක්. ඉතින් ඒක නිසා ඒ භාවනා කරගෙන යනකොට සක්මණ හෝ වේවා පරියංග හෝ වේවා දුවට අනුග්‍රහකරනද වැඩි පියවර ගාණක් එක දිගට සතිය පවත්වන්න පුළුවන්. ඒක සංසන්දනාත්මකව බලතයි. වැඩි ගාණක් කරනකොට වැඩියෙන් දකුණ තමයි බර ගන්නෙ වමට බර ගන්නෑ මැදදී මෙහෙමයි වැටෙන්නේ අග වෙනකොට මෙහෙමයි වැටෙන්නේ කියලා ඒකේ රස කී ඕජාව ඒක එන්න පටන් ගන්නවා. ඒක පුළුවන් තරම් අහුලන්න. අහුලා අර වැඩි වෙලාවක් සතුටුමත් වෙනකොට ලැබෙන ලාභේ ලියන්න පටන් අරගත්තොත් රචනයේ තවත් ගුණයක් එයි. මේකේ ගොඩක් ඒ වගේ ලේඛන දෝෂ තියෙනවා. ඒක අපිට පස්සේ හදාගතයි. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාට ඒ වගේ දවස් දෙක තුනකට පස්සේ නම් වාර්තාව ලියන්නේ හොඳම පරියන්කයයි හොඳම සක්මනයි ලියන්න. ඔක්කොම දවසින් දවස දවසින් දවස එක එක එක එක ලියන්න ගියාම ගුණයක් ගන්නවා. නිසා මේ දවස් තුනේම Taman හොඳයි කියන හොඳම පරියන්කයයි Tamanට හොඳයි කියලා හිතන හොඳම සක්මනේ විස්තර කිව්වොත් අහගෙන ඉන්න කෙනාට ඒකෙන් අර්ථතරතුරු ලැබෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේ මේ යන දියුණුවට අනුග්‍රහ කරලා ලේඛන කලාව ඉගෙන ගන්න ඕනේ. රචනය ලියන්නේ කොහොමද කියලා මේ වැඩමුළු සංවිධානය කරන කෙනෙක් හම්බෙලා අහගන්න ඒ ලියන ලේඛනයේ ලියන ක්‍රමයක් තියෙනවා අපිට. ඒ රචනයේ ලියන සැලැස්මක් තියෙනවා. ඒක පහු වුණාට ප්‍රශ්නයක් නැහැ. නැවත ඒ සැලැස්මට අනුව ලියනවා නම් එතකොට Tamange ඉදිරිපත් කිරීම සංවිධානය වෙනවා. ඒ දෙක තුනම හැදෙනවා. ඒ දෙක තුනම තහරහ තමයි බුදුහාමුදුරුව අපි හදාගන්නේ. භාවනා කිරීමේදී ගුණාත්මය වඩනවා, ප්‍රමාණාත්මය වඩනවා, ඉදිරිපත් කිරීම කියලා දෙනවා. ඉදිරිපත් කිරීමේ රටාව කියලා දෙන ගොඩාක් වැඩ හදනවා. ඒ නිසා මුල් මුල් ඒවා දැන් හැදීගෙන එනවා. ඉතුරු ඉතුරු දේවල් වලට හොඳට අනුක මේ අනුග්‍රහ කරමින් මේ විදිහට ලියන්නේ එතකොට සකස් වෙලයි. එතකොට ගුණ වෙලයි. ස්වාමීන් වහන්සේ මේ මේගොල්ලන්ගේ පොඩි වාර්තාවක් තියෙනවා. එන්න. Working meditation. Venerable monk. When I am doing working meditation, First I choose a place and sat there and stand there. Then I pray to Supreme Buddha and stand and start working. While working, I felt that the soil was soft and cold. The dogs were beside, the dogs were beside of other paths. The other peoples were doing working meditation. I could walk 40 steps mindfully. But in some places the soil was rough and I could not go in it with mindfully. I, I continue my meditation, meditation till the end of my path. I stand there. Then I turn slowly. When I was turning, I knew that I was turning. When I was walking, I knew that I was walking. I continued my meditation. So when you are turning, do it slowly, do it mindfully, do it silently. So that the mindfulness you develop up to that point, you can just maintain while turning and then start again uh, in a normal walking path. Otherwise, the mindfulness developed while walking will be disturbed in turning. Not to disturb, you have to follow SMS. You know SMS? What is that? Slowly, mindfully, silently. So whenever there is a junction in the posture, while walking no problem, but when you are turning and sitting to standing, standing to sitting, in the each posture changes, you have to be aware SMS or you have to work like a turtle. Sitting meditation, Vedable Thero. When I am doing sitting meditation, First I chose a place and sat on it. Then I prayed to Supreme Buddha and started to do sitting meditation. I felt that my legs were I felt that my legs were touching to the pillow. I felt that there was long and short breath. I thought not to take breath knowingly. Then I felt that my legs were paining but I continue my meditation. I could take 26 29 breath with mindfully. I tried to take one more, but it was not available. I, I continue my meditation without any disturbance. So you can't see the breath because breath is not there. Yes? Eh? I try to take without knowingly, so it took a time so that uh, my my uh, mind is going to the thoughts so that I could not take the breath mindfully. So you know mind is not with the breath but with the thought. That understanding breath is, mind is not with the breath but with the thought is good or bad? I feel it's bad. Why? Because it's a disturbance to my meditation. But anyway, you know it. You know it is not the thought, it is not a sound, it is not a pain, it is not the breath, but thought. Likewise, still mind is under certain discipline. So therefore understand, mind is wandering, you know where to wander. It's, it's not a pain, it is not a sound, it's a thought, it is not the breath. So likewise, as far as you know, as far as you can trace the path, something not completely good, but fairly good, so don't worry. Be in the thought, and see possibility uh, how quickly you can come back to the breath. That is called resilience. For that not to worry. Don't worry. If you are worried, mind will be get agitated and you can't come back. So you have to understand your mind gone, but it has informed you where it has gone. That is good thing. Understand? What is understand? What did you understand? Can you say again the last thing? Now you are asking me to repeat did not understood it properly. Then I asked you, did you understand? You said yes. Then only I asked. Then you asked me putting the bowl into my side again. So this time you have to listen carefully. So when you are, when the mind is wandering, if you can say, my mind wandered off to the thought, not the sound, not the pain, not the breath. That understanding is good. So, whenever you understand, I am not in the proper place, I am in the thought, you have a chances to come back to the breath. But if you are worrying about my mind wandered off, I can't do anything like then you have no chance to come back. Chance to come back is called resilience. It's a very specific character. Whenever the mind goes wandering outside, how quickly it come back. So that has to develop. For that even it is wandering off, not to worry. No, I know I am wandered off, but I know it is in the thought. So that specification is important. So tomorrow I am going to question you again. Then you have to answer. Yes. Thero, thank you for your valuable advice to improve my meditation. May I dedicate many merits to Vedaval Thero as soon as to get the Nibbana path. Sadhu, sadhu, sadhu. Okay, meditation. Venerable Therom, First I walked on the rope man two, three times. Then I came to the edge of the rope man and started to walk on it. First I kept my right leg, then my left leg. I kept my legs forward for 27 times. When I kept my right leg forward, I, I recognized its right leg. And when I kept my left leg forward, I recognized it as left leg. When I came to the end of the mat, I stopped there for some time and turned my right leg to the right side, then left leg to the right, right side, and again turned my right leg to the right, right side, then turned my left leg to the right side, then stopped there for some time and continued to walk. In wa- I walked on it for some times and felt the roughness of the rope mat, and I felt it was cold. I went to a thought and came back to walking because I got hurt from the rope. When I came back to do came back to meditation, I came to know that my mind was in a thought. I I took my mind towards the leg and kept reg- recognizing left leg and right leg. When I kept them, when I when I took my leg up, I know I took my leg up. When I kept my leg down, I know I kept my leg, leg down. I even could see that the people were walking. When I came to the end, I looked at the other end and walked till there. Sometime I have to change my direction because people come forward of, of me, so I have to give them the space. In the moment I step on the floor. So I felt smoothness on the tile. Sometimes feel sticky and I found the difference of rope mat and the tile floor. I felt the I felt my body weight on my heels. When I took my leg up first, I took my heels, then the rest. When I kept my leg first, I kept my heels, then the rest. I could do my meditation for 25 minutes. So when you are turning, still feel the mind calm or due to the turning it is disturbed? I feel it's calm. Yeah. So if you do it SMS, then you can feel even at the end when you turn calm. And likewise each and every junction, when you go away from the carpet and come back to the carpet, or when you go to the end and turning, you have to do it very slowly. Then the calmness will be there. Of course, disturbing works are happening, but the overall calmness is there. So ultimately, there is no much of disturbance. So that benefit you can get in walking meditation, not in sitting. Sitting meditation. First I sat on the posture in Baddha Pariyanka. Then I closed my eyes and concentrated in my body. I felt the breath slightly, so I started to concentrate near the nose. I felt long breaths and short breaths. I even felt breathe in and breathe out. When there was breathe in, I felt cold air going in and it touched on the end of the nose. When the air came out, it was hot and I, and it slightly touched on my upper lips. When I concentrated on my breath for some time, I fell to asleep. Then I woke up due to a pain in my leg. Then I came to know there was a pain in my leg. I decided not to change my posture, and I continued to do my meditation mindfully. After some time, I noticed that my pain was um, that the pain was not there, and I continued my meditation around 20 minutes mindfully. To some children in the mindful school, when they feel pain in sitting, if the pain is on the right knee, I asked them to look at the left knee at that time. You told me before also. Huh? You told me before also. Yeah. So then when the right knee is in the pain, in agony, left leg is very calm and quiet. So you can either go to the breath or you can go to the left knee. And when you come back, the right knee is again no pain. So likewise, you have to trick them. Instead of keep on fighting with the pain, you can change the subject to either the breath or to the other part of your body. Other parts are very calm. When one part is in pain, other parts are there. So you have to entertain while the part in the pain is suffering. Why don't you entertain the other parts? They are very happy. They are very calm. So we are unwantedly talking only on the painful side. So you have to change the subject and go to the other. And when you come back, you may find pain is not there. So that is the way you are handling with pain. You are playing with pain. You are seeing through the pain. You are uh, going through the pain. That we call getting a distance from the pain. Pain is there, you are not suffering. Is that all? Thank you for your val valuable advice to improve my meditation. May I dedicate my merits to Venerable Thero as soon as attend the Nibbana. තෙවන් සරණයි. සාදු සාදු සාදු. හොඳයි අපේ යොදාගත්ත කාලය સમાප්තයි. නමුත් කාට හරි වෙන කියන්න කරන්න දෙයක් තියෙනවා නම් වෙලාව ගන්න පුළුවන් කාට හරි කියන්න දෙයක් තියෙනවා අත උස්සන්න නැත්නම් අපි අපේ සතිವಾರය સમાප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔසරයි ස්වාමීන් වහන්සේ පරයන්කේ විස්තර කියන්නයි try කරන්නේ. වාඩි වෙලා හිත කයට දාපුවාම ප්‍රමුඛත්වයට ආවේ පිම්බීම ඇකලීම. එහෙම ටික වෙලාවක් ටික වෙලාවක් කියන්නේ couple of minutes. බෙත් එකේ මෙනෙහි කරනකොට මට තේරුණා ආස්වාසේ පිම්බෙනවා ප්‍රාස්වාසය දෙකම both නාසය සහ හැකිලිම. එහෙම ටික වෙලා තිබ්බා. ඊට අමතරව හිතවිලි හොගාලෙනවා. ඒක මම එන්ගේජ් වෙන නිසා මම හිතුවා බෙත් එකට අපව ගන්න ඕන කියලා හිත. ඒ අවස්ථාවේදී මගේ හුස්ම ආයාසයෙන් කරන්නයි මට ඕන ඇති වුණේ. හැමතිස්සෙම ආයාසයෙන් තමයි බෙත් එකට එන්නේ. ඊට අමතරව මම දැක්කා පාස්වාසයේ සහ ආස්වාසයේ අතර ලොකු ગેප් එකක් තියෙනවා සමහර වෙලාවට it's like i'm holding the breath ඊට පස්සේ හිතවිලි ගිහිල්ලා ආපහු බ්‍රෙත් එකට එන්නේ අතරමැද්දේ වගේ තැනකට කියලා මට තේරුණා ඒ අවස්ථාවේදී බ්‍රෙත් එකට මම ආයෙත් ආයසකින් තමයි යන්නේ. මෙහෙම තමයි මුළු පරයන්කෙම යදී සිටියේ. ඒ විදියට මේ හිතේ චාරයක් නෑ. එහෙ පයින්නවා මෙහෙ පයින්නවා නොදැක්ක පැති පේනවා. වගේ තියෙන එක එහෙම දැකීම හොඳ දෙයක් කියලාද පේන්නේ නැත්නම් මල කරදරයක් කියලා. මට හිතුණා මම එන්ගේජ් වෙන නිසා මට බ්‍රෙත් එකට ආපහු එන්න ඕනේ කියලා. ඒක ඒක වෙනම දෙයක්. ඒකට කියන්නේ හිතවිලි වලට තරහක් තියෙනවා. උලඟට කැමැත්තක් තියෙනවා. මේ දෙකම කොහෙදෝ තියෙන ධර්ම දෙකක්. එකට මනාප එකට අමනාප ආපුම එදෙල්ල අත තියෙනවා. ඔය දෙකටම සමහිත දාලා ඉන්න දෙන හිතවිලි එනවා නම් ආපුදී. මොකද අපේ හිත අර සදාචාරවාදී නිසා හිතවිලි වල ඉඳලා ඇද්දලා අරගෙන හුස්මට දාන. ඒතර හුස්ම පේන්නේ නැත්නම් හයියෙන් හුස්ම ගන්න. මෙන්න මේ අරගලය මේ හටන තියෙන්නේ සදාචාරවාදියාට විතරයි. එන දේ දිහා බලනයිටපන් කිව්වොත් ඔය මොකක්වත් තේරුම් බේරුම් වර්ග කිරීම මේ පිනිශ්චය කිරීම නැතුව මනුස්සයර කරන්න බෑ. කොයිදෝ තියෙන හිතවිල්ලකුයි කොහොද යන හුස්මකුයි දෙකට අරගෙන රණ්ඩු කරනවා කියලා දැන් හිත නරක කරගෙන ඉන්නේ. භවනා කරන්න ඉසලෝ දෙකම ප්‍රශ්න නෙවෙයි. හැබෙන හැම උත්තරයකින්ම අපි ප්‍රශ්නයක් හදාගන්නවා. අපිට දිනෝ දින ගහ ගන්නකොට කොයි එකෙක් හරි දිනන්නේ නැතයි. අපි ඒකට අක්කච්චිය කරන්නත් එපා ඒකුණක්වත් කනගාටු වෙන්නේ නැතුව දෙන්න දාන එක පොරට දාලා බලන්න ඉන්න. අවුස අකුසල් වෙන්නේ නැහැ. ඉන්න බෑ. ඉන්න බෑ කුචු කවෙනවා. කුයි කුයි ගන්න. හිතුවින් නතර කරන්න හිතෙනවා, ආනපන ගන්න හිතෙනවා. මෙන්න මෙව්ව කවුරු අපේ ඔළුවට දැම්මද කියලා හිතන්න බෑ. ඒක හරිද වැරදි කියන එක පැත්තක කවුද මේ විදියට අපිට මේ දෙකක් දුන්නාට පස්සේ අරක දීපම්ම කියනවා මේක නැද්දකින් කියලා කියනවා. ඔතනේ අරගලෙති. මේ දෙක කුප්පන හැටි. මේක මට නැදකින් කියන කුප්පනවා මේක මට ලැබේවා කියන කුප්පන්න හදනවා. ওই ටික දිහා බලන්න පුළුවන් නම් ඉස්සරහට පුළුවන් වෙනවා. විදට දැනගත්තට පස්සේ සිතුවම ඇඳගත්තට පස්සේ පේනවා. ඕක නිකන් ටීවී එකේ යන චිත්‍රපටියක් කියලා හිතන්න. මට කරන්න බෑ එඩිට් කරන්න බෑ ඕක. මට තියෙන බලහින් එක විතරයි. ඉතින් මම ටෙලිවිෂන් එකේ මේ හිතවිලි එනකොට වෙඩි තිබ්බොත් ඒ මොකද වෙන්නේ මේ ටෙලිවිෂන් එකට. ඉතින් මෙක්සිකෝ වල තියෙන චිත්‍රපට ශාලාවේ තිරයක් නැතිලු කොන්ක්‍රීට් බිත්තියක්ලු තියෙන්නේ. මොකද කව්බෝස්ලා යන්නේ පිස්තෝලේ අරගන්නේ. ප්‍රශ්නයක් ආපු ගමන් කෙල්ලට දුෂ්ටි අයනවා දකින්නට මූ පිස්තෝලේ නම් තිබ්බාම තිරේ තිබ්බනම් තිරේ හිල් වෙන හින්දා කොන්ක්‍රීට්ලු දාලා තියෙනවා. අචාන් බ්‍රහ්ම ඇව්වල ගිහිල්ලා මොකද කියලා. ඔය හරි ගණන් කිව්වල අමාරු කිව්වල මේක පුපුරනවා කිව්වල රස්නෙද කරන්න බෑ මේ චිත්‍රපටි බලන කට්ටියට මතක නැහැ චිත්‍රපටියක් බලන්න බෑ. උන් පිස්තෝලේ ගත්ත ගමන් තියනවා. අපිට අපිට අපන් මේ කොහෙදෝ යන හුස්ම කොයි කොහෙදෝ යන වේතිවිල්ලක යාවුවාම අරක වේවා මේක නොවේවා කියලා මයි පුප්පගෙන වලිගේ උඩ තියාගෙන නටන නැටිල්ල දිහා බලනකොට sorry කියලා හිතුණා. sorry.com එලි කරන්න කරන්න අපිට තේරෙනවා නිකව දවසේ වරෙන් කොඹ කොයි එක ආවත් මට එකයි මම පොඩ්ඩක් බලන් ඉන්නවා කියලා ඉනකොට ඔය දෙන්න අතර එහෙම රණ්ඩුවක් නැහැ. ඒ ඔය දෙකම එකම වේදිකාවේ ඉන්න පුළුවන් දෙන්න අතර කිසිම අතිනත ගැනීමක් හෝ රණ්ඩුවක් නැහැ. මොකද අපි දාන පැටවිල්ල හිතවිල්ල නරකයි කියන එක හිතවිල්ල දන්නෙත් නෑ අනපන හොඳයි කියන එක අනපන දන්නෙත් නෑ ඒක දෙකල මේ ෂෝකයකට කටයුතු කරනවා ඒ නිසා ඒ දෙන්න අතර කරදරයක් නෑ ඒ කවුරු හරි කිව්වොත් මේ මඤ්ඤොක්ක කනකොට මේ ඉඟුරු කෑවොත් මැරෙනවා කිය ඒ දවස්වල එහෙම කතාවක් තියෙනනේ ඉතින් අමාරිසය කියනවා ඉතින් ඒ විනෝද සමේ මඤ්ඤොක්ක ගහක් ළඟ ඉඟුරු ගහක් වවපු නිසා මිනිහත් මැරනවලු අල්ලපු ගෙදර මිනිහත් මැරනවා මඤ්ඤොක ගහක් ගාවේ ඉඟුරු ගහක් වාලා මේ කතාවේ තියෙන්නේ මඤ්ඤොක කනකොට බඩේ කැක්කම ඇවිල්ලා ඉඟුරු කෑවොත් මැරෙනවා කියලා. මේ කොච්චර දුරද කියලා කියවන කියනවා ඉඟුරු ගහක් ගාව මඤ්ඤොක ගහක් හිටෝපු මිනිහත් මැරෙනවලු. ඒ මිනිහ අල්ලපු ගෙද මිනිහත් මැරෙනවලු. අපි මේ ඊතිවිලි වලට නමක් දාගෙන වේද සද්ද වලට මේ නපාට නමක් දාගෙන මේ කරන දෙකේදී කොච්චර ආතතිගත වෙනවද කියන කිසිම අදාළ නැති පිටගංකාරයෝ දෙන්නේ ෆයිට් එකක් යන්නේ. මේක බලන්න කියලා මට කියලා තියෙනවා. මම දැන් විනිශ්චයත් කරලා තීන්දුත් කරලා වලිගෙත් උඩ තියාන කෑ ගහන. ඒ නිසා කියනවා ගංගායිනේ වාඩි වෙලා ගංගා ගලන දිහා බලනින්න අත දාන්න එපා. ගඟට කකුල දාන්න එපා. ගඟට කකුල දැම්මොත් මොකද වෙන්නේ? ඈ? තෙමෙනවා. ඒ ගඟත් කැළඹෙනවා. ගඟ දැම්මොත් කකුල දැම්මොත් මේ ගලන ගඟ දිහා බලනින්න තියෙන. එහෙන් හිතවිලි වෙනවා. මේ ශබ්ද එනවා. මේ වේදනාව එනවා. මේ ආනපාන එනවා. ඉතින් මට තියෙන බලනින්න එකනේ. මම මේ හිතවිලි එන එක අරලා විසිකරණ්ඩයි ආනපානට අල්ලණ්ඩයි ගියොත් ගඟ කැළඹෙනවා අත තෙමෙනවා. අන්නේ බලා සිටීම තමයි විපස්සනායේ තියෙන අරුබේ. හැබැයි බලන් ඉස්සෙල්ලා මේ වගේ අවුල දැක ගන්න ඕනේ. කවුද මේ අවුල හදන්නේ? මේ තොරතුරු දෙකක් දුන්නට තොරතුරු කියන්නේ අවුලක් නෙමෙයි. ඒකෙන් අවුලක් හදාගන්න එක තමයි ප්‍රත්‍යඥය කරන්නේ. එන්නේ එන තොරතුරු මේ මෝඩ වඩුව අවුදත් එක්ක පොරබදනවා කියලා තියෙනවා. මම වාත්නේ වඩුව කිව්වේ නිකන් මම නිකන් කිව්වේ. ඔට්ටුයිද මේ කරගෙන යන්න ලෑස්තිද නැත්නම් තමල ගහලා එනවද යන්නේ? ලෑසි. එච්චරයි. අපිට වෙලා ගිල්ල තියෙන අපි යනවා. එහෙනම් අපි තුනට නැවත රැස් වෙනවා පරියන්කේ සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.